දෛ අවසරයි ගෞරවනීය මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ දෙවැනි දවසේ දෙවැනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඊයේ හඳුනා දීමක් කරපු නිසාද විශේෂ හඳුනා දීමක් කරන්න අවශ්‍ය නැහැ. ලිඛිත ප්‍රශ්න ගමි පටන් අර ගන්නවා. ඒ අතර වාරේ සභාවේ ඉන්න සීල් දෙනාට ආරාධනා කරනවා. යම් පිටට වෙන ප්‍රශ්නයක් ප්‍රකාශයක් තියෙනවනම් කාල වේලා ලැබෙන පරිදි සභාවට ඒක මතු කරන්නයි කියලා. ඒ ආරාධනාවෙන් පස්සේ අපි ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපේ උපාසක මහත්මයාට ආරාධනා කරමු. අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. ගරු ස්වාමීන් වහන්සේ ප්‍රථම වතාවට සක්මන් භාවනාවේ යෙදුණෙමි. මෙහිදී පරයන්කයට ප්‍රථම සිත විසිරීම අවම කර ගත හැක්කෙමි. එලිමහනේ කරන වරහන් ඇතුළේ වැලිමලුවේ සක්මන් භාවනාව ඇතුළත කරන සක්මන් භාවනාවට වඩා මාහට සෑම අතින්ම උචිතය. මෙහිදී මා පා උසවනවා විනුඹ ගැටෙනවා මුල මැද අග අවස්ථාවලට සිත යොමු කරනවා. පා බිම තබනවා. මෙහිදී පාදයේ යට සෑම ප්‍රදේශයක්ම වැලි සමග ස්පර්ශවන සැටි විඳිනවා. සමහර විට වැලි සමග ස්පර්ශවන හඬද ඇසෙනවා. සිත පිට යන සෑම මොහොතකම පර්යංකයට ප්‍රථමයෙන් සිත සක්මනට යොමු කරගත හැකි වුණා. මෙසේ පියවර 20ක් 30ක් එක දිගට සිත විසිරී යානොදී සක්මන් භාවනාවේ යෙදුණා. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ යෙදෙන කෙනෙකු විවිධ වේගවල් වලින් මෙය සිදු කරනවා. මේ කරුණාවෙන් පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. තමන්ට වැඩි වේලාවක් නැත්නම් වැඩි පීවර ප්‍රමාණයක් සතිය පවත්වන්න මොන වේගෙද සුදුසු ඒ වේගය තමයි තමන්ගේ වේගය වෙන්නේ නිසා මුල් විනාඩි 3-4ක් 5ක් විතර වගේ කිසිම භාවනාවකින් තොරව එහාට මට ඇවිදින්න දෙන්න කියලා ඇඟට කියන්නේ ඒ ඇඟට ඕනේ සාමාන්‍ය වේගෙ තෝරගන්නයි කියලා ඊට පස්සේ ඒ තෝරගතර පස්සේ තමයි අපි යටි කායට හිත යොදලා මේ වම මේ දකුණ වශයෙන් අත්දකින්නේ. ඒ නිසා ඒක ගැන ඉතර හිත කරදර ගන්න එපා. ශරීරයට කැමැති වේගයක් නැත්තම් භාවනාවට අනුග්‍රහ ලැබෙන කොයි වේගෙ වුණා ප්‍රශ්නයක් නැහැ. ගරුතර ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී පළමුව වම් පාදය දකුණු පාදය පොළව හා ස්පර්ශ වන ආකාරය නිරීක්ෂණය කළෙමි. එහිදී පොළොව සමග පළමුව පාදයේ විලුඹද මැද කොටසද අවසානයේ ඇඟිලිද ස්පර්ශ වන අයුරු තේරුම් ගත්ෙමි. එමෙන්ම වම් පාදය පොළොව සමග ස්පර්ශ වීමේදී දකුණු පාදයට වඩා සැහැල්ලුවෙන් ස්පර්ශ විය. දකුණු පාදයේ ස්පර්ශ වීමේදී වැඩි බරක් යෙදෙන බව දැනිනි. දෙවනුව පාදයේ ඔසවනවා පදවනවා, තබනවා යන්න පාදයෙන් පාදයට මෙනෙහි කළෙමි. මෙහිදී එක් පාදයක් තැබීම අවසන් වීමට පෙර අනිත් පාදයේ එසවීම ආරම්භ වීම තේරුම් ගත්ෙමි. සිත ඉවතට යානොදී පියවර 8ක් පමණ නොකඩවා නිරීක්ෂණය කළ හැක. සිත ඉවතට යාම ශබ්දය නිසාද ඇතුළතින් නැන සිතුවිලි නිසාද සිදුවිය. නමුත් නැවත මුල් කර්මස්ථානයට ගැනීම අපහසු නොවිය. මූල කර්මස්ථානය පරයන්ක භාවනාව. මෙහිදී ආස්වාස ප්‍රාස්වාසය නිරීක්ෂණය කළෙමි. එහිදී දකුණු නාස් පුඩුවෙන් පමණක් වාතය ඇතුළවන බව සහ පිටවන බව තේරුම් ගතිමි. එහිදී වාතය නාස් පුඩුවෙන් ඇතුළු බිත්ති මත වැදෙන බව පහසුවෙන් තේරුම් ගතිමි. නමුත් මා සිතන ආකාරයට එම දැනීම යම් දුරකට වෑයමක් යොදා කළ යුතු විය. අනිත්‍යානුකව සිදුවන දේ පළමුව අත්විඳීමට නොහැකි විය. නමුත් විනාඩි 5ක් හෝ 10කින් පමණ ආශ්වාස ප්‍රාශ්වාසය ඊතරම් ප්‍රකට ආශ්වාස ප්‍රාශ්වාසය ආයාස කර නොමීය. ටික වේලාවකට පසු ආශ්වාසය ඊතරම් ප්‍රකට නොවිය. එය සියුම් වීමක් ද යන්න නොදනිමි. ආශ්වාසය ප්‍රකට නොවීම සමග හිත ඉන් ඉවත් කළ විට අනතුරුව උදරයේ පිම්බීම සහ හැකිලීම වාර 10ක් පමණ ඊටම තදින් නිරීක්ෂණය විය. එය එය තේරුම්ගෙන එය මෙනෙහි කළ විට එම තදින් පිම්බීම හා හැකිලීම අඩු වී තදින් ප්‍රකට වීම අඩු විය. හිත සිරුරෙහිම පවත්වාගෙන සිටින විට බාහිර ශබ්ද ඇසුනද පහසුවෙන් නැවත හිත සිදුවන දේ නිරීක්ෂණය යෙදුවෙමි. වරින් වර වම් කකුල තදවන ගතියක්ද සිරුරෙහි එතරම් ප්‍රකට නොවන ආශ්වාස ප්‍රාශ්වාසය සමග නාඩි වැටෙන වැනි චලන ඇතිවන බව තේරුම් ගත්ෙමි. මෙලෙස පැයක පමණ කාලයක් පහසුවෙන් සිටිය හැකි විය. මෙහිදී සිරුරේ අත් සහ බොහෝ කොටස් බරින් අඩු ඉතා සැහැල්ලු බව නිරීක්ෂණය කළෙමි. ඉරියව්ව වෙනස් කිරීම පැයක පමණ කාලයකින් සිදු කළ අතර කකුලේ තදවීම නිසා යම් දුරකට පෙර ලෙසට සිරුරට අවධානය යොමු කළෙමි. යම් කාලයකට පසු පිටතින් සතුන්ගේ ශබ්දයකින් භාවනාවෙන් මිදුනි. සිරුර දෙස බලා සිටීමේදීද වරින් වර සිතුවිලි වඩාත් සිතුවිලි මගෙන් එයට බාධා වුවද පහසුවෙන් මුල් තත්වයට පත්වීම සිදුවිය. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සාදු සාදු සාදු. මේකේ විස්තර තියෙනවා ප්‍රශ්නයක් අහලත් නැහැ. සක්මණේදී පරියන්කේදී දෙකේදීම විවිධ මූල කර්මත්තානේ මේකයි හිතපත් ගන්න මෙමය කියලා විවිධ බාහිර අරමුණට හිත ගිය බව විස්තරාත්මකව තියෙනවා. ඉතින් මේ වගේ කෙනෙකුට මේක තව පොඩ්ඩක් දියුණු පවුණු කරන්න පුළුවන් වැඩේ තමයි හිත පිට ගිහිල්ලා නැවත මූල කර්මස්ථානට එනකොට මූල කර්මස්ථාන පරණ තිබුණ තාලට හොඳට තමන් කෙරේ සාදර භාවකින් ලෑස්ති භාවකින් ඉන්නවද නැත්නම් මුලින් ඉඳලාම ආය මූල කර්මස්ථානට හිත යොදවන්න විශේෂ ප්‍රයත්න යොදන්න ඕනද කියලා එක පැත්තක් බලන්න පුළුවන්. අනිත් එක හිත නැවත මූල කර්මස්ථානට ආවට පස්සේ තවමත් හිතේ පිට ගියක පිළිබඳව පශ්චාත්තාවයක් තියෙනවද නැද්ද කියලා බලන්න පුළුවන්. ඉතින් යම් වෙලාවක කිසියම් පශ්චාත්තාවයකට හිත නොතබා නැවත පැමිණීම වඩා වාසනාවන්ත දෙයක් ලොකු මංගල කාරණාවක් කියලා මූල කර්මස්ථානයේ තිබුණටත් වඩා හොඳට සාදර වෙන්න පුළුවන් මේ මේ මට්ටමට භාවනා කරන යන කෙනෙකුට පිට යන හැම වාරයකදීම හිත උනන්දු වෙන්න කාරණාවක් හදා ගන්න පුළුවන්. ඒ නිසා ඒ තොරතුරුත් සහිතව ඒවා තියෙනවා නම් වාර්තා කරන එක නැත්නම් ඒ සඳහා දක්නාසුලුව ලෑස්තිලා භාවනා කරන එක තමයි මේ අහගෙන ඉන්නකොට හිතට ආවේ මගේ මෙන්න මේ ටික කිව්වොත් හොඳයි කියලා. ඒක නිසා මේ ක්‍රමේ කරන ගමන් පිට පිට යන හැම අවස්ථාවක බලන්න ආපහු වෙනකොට Tamanට අර හිතයට වැඩිය අරමුණට සමීප වෙන්න පුළුවන් ද කියලා. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය කරගෙන යාමේදී මූල කර්මස්ථානයේ වශයෙන් නාසාග්‍රය කෙරෙහි සිත යොමු කළද හුස්ම වැදීමක් නාසාග්‍රයේ හෝ උඩුතලදී නොදැනේ. එහෙත් හුස්ම ගැනීම පිටකිරීම පිළිබඳව බොහෝ වේලාවක් සතිය පිහිටුවා ගැනීමට හැකි බවත් සමහර අවස්ථාවලදී ආයාසයෙන් හුස්ම ගැනීම හා පිටකරන බවද දැනේ. හුස්ම රැල්ල මෘදු වී බොහෝ වේලාවක් ඒ දෙස බලා සිටිමි. හුස්ම නොදැනී යාමක් නොතේරේ. ශරීරයේ විවිධ ස්ථානයන්හි වේදනාවක් ඇතිවිය. ඒ වේදනාවක් ලෙස මෙනෙහි කිරීමේදී නොදැනී ගියේය. සිත පිට යන සෑම අවස්ථාවකදීම ඊතා ඉක්මනින් මූල කර්මස්ථානය කෙරෙහි සතිය පිහිටුවා ගැනීමට හැකිය. භාවනාව කෙරෙහි මේ පිළිබඳ ඔබ වහන්සේගෙන් උපදේශක් දෙන මෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ ප්‍රාර්ථනීය කිසියම් බෝධියකින් සැනසීම ලබත්වා. අර මුල් වාක්‍ය දෙක තුන ටිකක් පටලවිලි සහිතයි ආනපානේ වැටෙන්නේ නැහැ එහෙම නැත්නම් ආයාස කරන්න වෙනවා රෙමි කියලා ඉතින් ඒක ඉතින් අමුත්තක් නෑ ඒ කාගෙත් ඇති ඒක නොලිය ඉන්නවනම් වார்த்தාව තවත් පිරිසිදුයි ඒ නිසා වார்த்தාවක් ලියනකොට කමඨාන් වார்த்தාව විශේෂයෙන්ම හරියට තැනකින් පටන් ගන්න. වැඩිච්චිවෙන් පටන් අරගත්තොත් ඒක නිකන් මේ රචනයේටම ඇඹුල් ගසතියක් වැඩෙනවා. නිකන් පැංගිරි ගතියක් එන්නේ මිහිරියාවක් එන්නේ. ඒ නිසා හොඳට හරියට තැනකින් පටන් අරගන්න. පස්සේ අවශ්‍ය නම් ලියන්න මෙතෙන් දෙන්න ඉස්සෙල්ලා මට ආශාස ප්‍රසවාසී ආයාස කර ගතිය තිබුණා නෝ වැටෙන ගතිය තිබුණා කියලා. ඉතින් ඒක නොලියවුවට කියලා ප්‍රශ්නයක් නැහැ. නොලියවයි කියලා හානියක් වෙන්නේ නැහැ. හරියට තැනදල පටන් අරගන්න. එතකොට Tamanට තේරෙන පටන් අර ගන්නවා. මේ භාවනාවේදී වැරදිච්චව ගැන පෙරදිච්චව ගැන කතා කරන්නේ නැහැ. කතා කිරුවොත් වෙන්නේ මොකද්ද? ඒකම වෙච්ච එක ගැන නැවත පශ්චාත්තාප වෙවි හිත නරකටමයි දුවන්නේ. ඒ නිසා හරි ගියේ එකක් හරි කියන්නේ. නැත්නම් හරි ගියේ එක නම් ඒ ගැන විතරක් කියන්නේ. වෙන මොනවක්වත් කියන්නේ බා. ඒකෝට Taman පුරුදුනා හිත ඒ අවශ්‍ය කරන ධෛර්යය ඇති වෙනවා. ඒක හොඳට වැටහෙන්නේ මේ රචනෙට අහුම්කන් දීගෙන ඉන්නකොට කොච්චර පශ්චාත්තාප දනවන කොච්චරක් ඉච්ඡාබංගතරපත් වෙච්ච තොරතුරක්ද කිව්වොත් කියන එකෙන් දැනගන්න පුළුවන් සතිය අඳුරගන්නේ නැහැ කියලා. සතිය කියන මූල ධර්මේ දන්නේ නැහැ කියලා. මේකෙත් සතියට හොඳ තැනක් දීලා ලියලා තියෙනවා. දැන් පළවෙනි වාක්‍ය දෙක තුන නිකන් මේ අරිය ආදුවට වගේ දීවිලා තියෙනවා. මේ දෙකක් නැත්තම් වඩා හොඳයි කියලා කියනවා. ගරුතර ස්වාමීන් වහන්සේ නොඑක් විදියට මෛත්‍රී භාවනාව බුදුගුණ භාවනාව කර තිබුණත් මාගේ දෙවෙනි මීත්‍රිගල නිස්සරණ භාවනා වැඩසටහනයි. අපට අවශ්‍යව අවශ්‍ය සිත එක්තැන් කර ගැනීමයි. මෙහිදී එයට නිසි උපදෙස් ලැබී දෙවැනි දින මාහට ආනාපාන ආනාපාන සති භාවනාව කරන විටදී හුස්ම ගැනීමේදී පහත හෙළන විටත් උදරයේ තෙරපීම දැනුනි. නාසිකාග්‍රයට දැනෙන්නේ නැත. සිත විටින් විට විතුරුණත් එක් තැනකටපත් වේ. විනාඩි 10න් 10ට තද කොන්ද කැක්කුමක් ඇතිවේ. මාහට අවශ්‍ය ස්වාමින් වහන්සේ නිවැරදි ක්‍රමය පහදා ගැනීමයි. දෙවෙනි කරුණ සක්මන් භාවනාවේදී පළමු වරට අද දින ඇඟිලි පොළවේ වදින විට එය වැලි බවත්, එරෙන බවත් සමහර තැන්වල තද ගතියකුත් දැනිනි. එයින් සතුටටපත් වන අතර සිත එක්තැන් බවයි. පත් වන අතර සිත එක්තැන් බවයයි මම සිතමි. මෙම සිද්ධීන් මාගේ ඉදිරි භාවනාවේ දියුණුවක්ද යනවක කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවය සහ ධර්ම කටයුතු চিරාත් කාලයක් කරගෙන යාමට තුනුරුවන් පිහිට ලැබේවා. සක්මන පිළිබඳ ලියලා තියෙන ටික නම් අහගෙන යනකොට යමක් වටේනවා. නමුත් පරියන්ක පිළිබඳ ලියලා තියෙන එකකින් ඇත්තට විස්තරයක් නැහැ. මොකද වැරදිච්ච ඉවයි පරිදිච්ච ඉවයි ලියලා තිබුණාට කොයි වෙලාවක නැත්නම් කොහොමද තමන්ගේ මූල කර්මස්ථානය පිළිබඳ තොරතුරු දැනගත්තේ කියලා නැත්නම් තොරතුරු අහුලාගත්තේ කියන එක විස්තර කරලා නැහැ පටලවිල්ලක් තියෙනවා. මම හිතන්නේ ආනපානය කරනකොට පිම්බීම හැකිලිම වැටෙනවා කියලා. මොකක්වත් හොයන්න යන්න එපා. ඉස්සරහට එන්නේ මොකද්ද කියලා බලන්න. මම ආනපානය කරන්න යන්න ඕන මම පිම්බීම හැකිලිම කරන්න යන්න කියලා පූර්ව නිගමන මොනවත්ක්වත් තියාගන්න එපා. හොඳට වාඩි වෙලා පట్టල වෙලා සමබරව ඉන්න. ඒච්චර ඇති හොඳට ආනපානය නැති උනායි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. පිම්බීම හැකිලු නොලැබුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. කයේ හිත පවත් ගන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. ඒ ඉන්නකොට පේන දේ කියන මිසක් මම මේ නාසිකාග්‍රේ බැලුවා පෙනුන්නේ නැහැ. නැත්නම් ආනාපානේ බලනකොට පිම්බීම හැකිලුම් පෙන්නවා කියලා මේ නඩුවක් මෙතන නැහැ. පේන දේ කියන එක නේද? මුදල් මම අරක බලනකොට මේක පේනවා කියලා මේ අරියාදුවක් නඩුවක් එහෙම නැත්නම් චෝදනාවක් මෙතන නැහැ. ඒ නිසා මේකේ ආනාපානේ විශේෂයෙන්ම පරියංග භාවනා පිළිබඳ දිගටම චෝදනා වචන වගේක් තියෙනවා. ඒ කියන්නේ මේ සතිය කියන එක දන්නේ සතියේදී තියෙන්නේ Taman පුළුවන් තරම් ක්‍රියාකාරකම් නොකර පරියංගේ ඉන්න. හොඳට පතරලා වාඩි වෙලා ඉරියවට හිත දාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා කියන්නේ එච්චරයි. අරක පෙනුවා කියලා හෝ නැතුව උනායි කියලා කිසිම ආඩම්බරයක් හෝ කනගාටු වෙන්න දෙයක් නැහැ. ඒ ටික සටහන් වෙලා නැහැ. සක්මනේදී නම් යම් ප්‍රමාණයකට කකුල් වලට ඇඟිලි වලට මෙහි මේ මට ස්පර්ශ ලැබෙන්න පටන් ගත්තා කියන එක තියෙනවා. අන්න ඒ ගතිය තව වැඩි කර ගැනීම සඳහා කුමක් කළ යුතුද? ආනේ ටික කරන්න කියලා සක්මන සම්බන්ධව නම් උපදෙස් දෙන්න පුළුවන් පරියන්කේ සක්මනට ලියපු කෑල්ල බලලා එන්නේ ඒ තාලෙට පරියන්ක පිළිබඳ තොරතුරු දෙනවා නම් ඒකත් අපිට මේ විදිහට සාධනීය පැත්තේ සාකච්ඡා කරන්න පුළුවන් දීලා තියෙන තොරතුරු නම් එච්චර පිරිසුදු නැහැ. අතිපූජනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වම දකුණේයි සිහියෙන් පීවර තබමි. දැනෙන විදි. වමට වඩා දකුණ බර වීම, එක් අකුලක් ඍජුව තැබීම, අනික අද්දෝමින් යාම, විනුඹ පොළවේ වදින විට ටොක් ටොක් හඬ, පාදයේ විනුඹ පළමුව පොළවේ ස්පර්ශ වී ඇඟිලි තුඩු අන්තිමට ස්පර්ශ වීම, පොළවේ රළු බව, පාදවල මෙලෙක් බව ආදී වශයෙන්. ටික වේලාවකදී ඇසට අරමුණු වන සක්මන් මළුවේ දුර අඩි 5කට පමණ සීමා වේ. ඇසිපිය බර වේ. ඇස් පියවීමට යයි. සක්මන් මළුව පෙනී නොපෙනී යයි. ශරීරය සැහැල්ලු වේ. විසි වෙවි ඇවිදිමි. සක්මන් කිරීමක් නොව සක්මන යාන්ත්‍රිකව සිදුවීමක් ලෙස දැනේ. මෙවිට පරයන්කයට යමි. පරයන්ක භාවනාව වාඩි වී දෙනෙත් පියාගෙන මම දැන් මෙතන යයි සිතමි. දෙනෙත් අදින් පියවි අඳුරකට ඇදී යයි. හුස්ම වාර දෙක තුනක් වැටි නොදැනී යයි. ශරීරයේ දැනීම ඉතාමත් අඩුවේ. දැනෙන තැන් අරමුණු කරන විට නොදැනී හිස් බවකට දිය වී යයි. හිස් අවකාශයක් තුල ශරීරයේ පැවැත්ම ගැන හැඟීමක් ඇත. දැනෙන වේදනා දෙස අවධානයෙන් බලා සිටින විට නොදැනී යයි. සමහර අවස්ථාවල ශූන්‍යතාවයක් පවතී. නැවත සියුම් දැනීම් ඇතිව නැතිව යයි. වැටහුණ දේ පරයන්කේදී සෑම විටම වාගේ මෙම අවස්ථාවට පත්විය හැකිය. ඇතැම් විට සිදු වූ දේ මතක නැත. නමුත් ශරීරය ඍජුව අතපය අක්‍රීයව පවතී. දැඩි සමාධියක සිටින්නාක් මෙනි. තවත් විටක තද නින්දේ සිටින ලෙස දැනේ. ශරීරය නොදැන අතර හිස් බවක් පමණක් ඇත. තවත් අවස්ථාවක ශූන්‍යතාවක් පවතී. දැනන අරමුණට සිත යොමන විට එය දීවි ගොස් හිස් බවක් ඇතිවේ. අරමුණ රූපයේ ලෙසත් දැනෙන සිත නාමයේ ලෙසත් සතියෙන් බලන විට ශූන්‍ය වන බවත් මෙය නාම රූප නිරෝධයේ ලෙසත් අත්දකිමි. මම කොහිදැයි බලන විට ඇතිවන්නේ ශූන්‍යතාවයක් පමණි. හිස් බව ඇතැම් විට කේන්ද්‍රගත වන අතර තවත් අවස්ථාවක පැතිරී යයි. මුල් අවස්ථාවලදී සිත අරමුණෙන් බැහැර වූ විට කලබල වන ස්වභාවයක් පැවතියද දැන් කොහොමත් එකයි යන හැඟීම පවතී. සිත පවතින තත්වයට සාවධානව සිටිමි. තවදුරටත් අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේ විදිහට වෙනවයි කියලා කියන්නේ මේ තමන් ගත්ත ප්‍රයත්නයේ හැටියට අරමුණෙන් කරන් තියෙන උපරිම සේවය කරලා තිනවා. ඊට පස්සේ තමන්ට අරමුණ ඉන්න පුළුවන්. නැති උනායි කියලා දැනගන්නත් පුළුවන්. එතකොට මේක ගොඩාක් කල් කරුවොත් නැත්නම් මේකට මේ ලැබිච්ච දේ හරි මේක තමයි ක්‍රමයේ කියන විශ්වාසයෙන් ගොඩක් කල් කෙරුවොත් කොච්චර මේ කලබලයක් හිතට ආවත් කෙලේශයක් හිතට ආවත් කරදරයක් අමලියක් අවාසනාවන්ත දෙයක් ආවත් මේ අත්විඳපු විවේකයේ හිතක මුල්ලක කොයි වෙලාවෙත් තියෙනවා කියලා තේරෙන්න පටන් ගන්නවා. මොනම කරදරයකටවත් ඔය විවේකෙන් 100ක් නැති කරන්න බෑ. ඒක කොම් කරන්න පුළුවන්. පැත්තකට තල්ලු කරන්න පුළුවන්. ඒ නිසා යම් වෙලාවක තමයි මේක මේ වගේ අත්දැක්කට පස්සේ මේක පරියන්කේ විතරක් නෙවෙයි සක්මණේජිත් බලලා දැන් එදිනදා ජීවිතේ නිවිතිල්ලේ වැඩක් කරනකොට ඉතී තියෙන මේ විස්රාමයේ දැකලා අවුලක් කලබලයක් තියෙන වෙලාවක උනත් බැලුවොත් මේ විවේකේ තියෙන පැත්තකට. දැන් අවුල ගැන කලබලය ගැන වැඩියෙන් කතා කරන ගත්තොත් විවේකේ කොම් වෙනවා. අවුල කලබලේ පැත්තකට දාන මේ විවේකී ගැන කතා කරන්න පටන් ගත්තොත් එයා ඉස්සරහට ඇවිල්ලා අවුල කලබලෙන් තියෙන ඔක්කොම අසහනේ ආතතිය පැත්තක දාලා ඕනේ අවුලකදී Tamanට විවේක වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. නම් ඒ නිසා මේ විවේකීතාව වැදගත් වෙනවා. Tamanට යුද්ධ පිටියක හදාගත්ත බංකරයක් වාගේ එහෙම නැත්නම් ക്ഷേම භූමියක් වාගේ ඒ නිවාප තැනක් වගේ මේක හදාගන්න ඕනේ මේක ඉන්න නිසා මේක හිටියා කියලා කැඩුනට විවේකී ප්‍රශ්නයක් නැහැ ආයෙ මෙතෙන්ට එන්න පාර දන්නවා මේක ඕන වෙලාවක තියෙන බව දන්නවා. ඉතින් ඒ නිසා මේ වගේ කෙනෙකුට දෙන්න තියෙන උපදේශය තමයි මේ අත්දකින්න මේ හුදේකලාව මේ අත්දකින්න මේ විවේකය යමක් නැති తত্ত্বය සක්මණේදීත් ගන්න පරියන්කේදීත් ගන්න එදිනදා වැඩවලදීත් ගන්න වෙන අරමුණු හිතේ තියෙද්දිත් මේක පුළුවන් තරම් විනිවිද බලලා ගන්න. එතකොට තේරෙයි මේක උපන්දා ඉඳලම අපේ හිතේ තිබුණ එකක්. අපි මේකට කවදාකවත් උදව් කරලා නැහැ. දැන් තමයි අපි ඒක අනික් වැඩ ඔක්කොම වයින් බහතබල මේක මතු කරගෙන ඒකට මුල් තැන දෙන්න ප්‍රධාන තැන දෙන්න ඉගෙන ගන්න වෙලාව. ඉතින් ඒක නිසා හැම වෙලාවෙදීම යම් ප්‍රමාණයකට හෝ මේක ඇස්බල් මෙතියාගෙන ඉන්න පුළුවන් ජීවන රටාවක් හදා ගන්නවනම් එහෙම නැත්නම් කායික ක්‍රියා වාචික ක්‍රියා හදා ගන්නවනම් තේරෙවි ඉස්සරහට මේක අවුල් කරන සුළු වැඩ කරන්න පුළුවන් අපට. එතකොට මේක තුරෙන් ටිකෙන් ටිකෙන් දුරවන් වෙනවා. මේක වැඩි වෙන අනුග්‍රහ කරන්න පුළුවන් ක්‍රම තමයි ශාසනය කියන්නේ. ඒ නිසා ඒක පරියන්කේදී සාදර වෙලා අනික් හැම වෙලාවෙදීම මේක වැඩි වමන්න වැටහෙන ඇස්බල්මේ තියෙන විදිහේ අනුග්‍රහයක් කරන එක තමයි කරන්නේ. කොට හරි ලේසි මේ වගේ නිවාසික භාවනා වැඩමුළු වලදී gedara dorala ඉන්නවට වැඩිය ඒ නිසා මේක නැවත නැවත ඇසුරු කරන වශී කරගන්න සිද්ධි කරගන්න පුළුවන් උත්සාහ කරන්න කියන එක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මෙම භාවනා වැඩසටහනට ආදුනිකයෙක් මේ ඊයේ දිනේදී භාවනා කරන විට බොහෝ අවස්ථාවල මාහට සිත එක්තැන් කරගත නොහැකි විය. පර්යංක භාවනාවේදී ආශ්වාස ප්‍රාශ්වාස වාර දෙකක් කරන විටම සිත පිට ගියේය. සිත පිට ගිය බව දැන ගැනීමට බොහෝ වේලාවක් ගත වුණි. නැවතත් සිත එක්තැන් වුවද සුළු වේලාවකින් පිට ගියේය. නමුත් අද දින පර්යංක භාවනාවේදී ඊයේ දිනට වඩා සිත සංසුන් කරගත හැකි විය. සිත පිට ගිය නමුදු ඊතා ඉක්මනින්ම සිත පිට ගිය බව දැනගත් අතර සිත සංසුන් කර ගැනීමටද හැකි විය. එහිදී වායු ධාරා නාසිකාග්‍රයෙන් ඇතුළු වී නැවතත් උණුසුම්ව පිටවන බවද නිරීක්ෂණය කරගත හැකි විය. සක්මන් භාවනාවේදීද ඊයේ දිනට වඩා හොඳ ප්‍රගතියක් ලබාගත හැකි විය. එහිදී අවස්ථා තුනෙන් පළමු අවස්ථාව වන වම් පාදය දකුණු පාදය ලෙස මෙනෙහි කරමින් සක්මනේ යෙදුණෙමි. සිත පිට ගියද ඉක්මනින්ම යලි භාවනාව කෙරේ යොමු කරවාගත හැකි විය. බොහෝ අවස්ථාවල පරයන්ක භාවනාවට වඩා සක්මන් භාවනාවේදී සිත සංසුන් කරගත හැකි විය. ඔබ වහන්සේට අමා මහ නිවනින් සැනසීම ලැබෙත්වා. මේකේ සක්මණේ පරියන්කේදී ටිකක් මූල කර්මත්තාන ගැන විස්තර කියනඳ පහුවෙලා හරි උනන්දු වෙලා තියෙනවා. නමුත් සක්මණේ තව මදි. ඒ නිසා මේ වගේ පිට අරමුණු තියෙද්දී අරමුණේ පවතින දුර්ලකම් තියෙද්දී කරගෙන කරගෙන යනකොට වෙලාවක් ඉන්නවා මූල කර්මත්තාන වෙනදට වැඩිය මුණට මුණ දාලා තියාගන්න පරියන්කේන වම දකුණ මේ ආස්වාස් ප්‍රසවාස කියාවි සක්මනේ නව වම දකුණ අතේ එතකොට පුළුවන් තරම් ඒ හම් වෙන තොරතුරු ටික ගත්තේ නැත්නම් එහෙම නැත්නම් ඒ හම්බ වෙච්ච වෙලාවේ අරමුණ හොඳටම කිට්ටු ඇසුරු කරේ නැත්නම් උත්සන්න වාසන්නව අදක්ෂ වෙනවා වැඩි. ඒ නිසා මේකේ සක්මනේ පරියන්කේදී ටිකක් විස්තර කියන්න උනන් දලා තියෙනවා. සක්මනේදීත් ඒ තරම්වත් මදි ලියවිලා තියෙනවා. පරියන්ක අරමුණේ විස්තර ඒ නිසා අද වෙනකොට හෙට වෙනකොට ඊට වැඩි වැඩි වෙනවා ඇසුර. ඒ අසුර වැඩි වෙන එක හොඳයි. ඒකට කරන්න තියෙන අනුග්‍රහය තමයි අරමුණ මුණට මුණ දීලා එනකොට පුළුවන් තරම් අරමුණේ සටහන් ආකාර ස්වභාවික ලක්ෂණ ගති ස්වභාව පුළුවන් තරම් දකින්න ඒක වார்த்தාවට දාන්න. එතකොට තමයි තේරෙන්නේ මේ දාන ප්‍රමාණයට සාපේක්ෂව භාවනාවේ දියුණුවක් සිද්ධ වෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ උපදේශ ලැබුණ පරිදි භාවනා කටයුතු කරගෙන ගියමි. පෙර පුරුදු පරිදිම පැය භාගයක පමණ කාලයක් පහසුවෙන් භාවනාව කරගෙන යා හැකිය. එය දිගටම කරගත නොහැකි වීමට ශරීර දුබලතාද හේතු වනවා ඇත. හිතට එන වෙනත් සිතිවිලිද මැඩපවත්වා ගැනීමට උත්සාහ කරමි. පැයක පමණ කාලයක්වත් නොනවත්වා භාවනාව කරගෙන යාමට උපදෙසක් බලාපොරොත්තු වෙමි. සක්මන් භාවනාවේදීද වෙනත් සිතිවිලි ආවත් ඒවා ගැන නොතකා නැවතත් භාවනාවටම සිත යොමු කරමින් දිගටම කරගෙන යමි. මාගේ මේ හැකියාව ඉතාමත් අල්පයයි සිතමි. එම නිසා භාවනාව වඩා දියුණු කර ගැනීම මගේ අරමුණයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඒක එහෙ විදිහට ප්‍රශ්න නොනගුවත් අරමුණ දැක්කට පස්සේ එකතරයක් හරි අරමුණ විස්තර නොකරන ගතිය තමයි මේ භාවනාවට තියෙන ප්‍රධාන අරියාදුව වැරද්ද. එනිසා දකින්න වෙලාවක පැයක් බලාගෙන ඉඳලා හරි කමන්නේ ආශ්වාස ප්‍රශ්වාස පේන වෙලාවක පැයක් ඉඳලා හරි කමන්නේ ආනාපා සක්මනට හිත ගිය වෙලාවේ වැටහිච්ච ආකාරය මට මෙහෙමයි වැටහෙන්නේ කියලා අන්න ඒකට උනන්දු නම් ඒක තමයි භාවනාවට තියෙන උනන්දුව කියන්නේ. ඉතින් ඒක නැතුව එක්ක එක වෙලා පේන්නේ නැහැ. නෑ එක්ක එක බලන්නේ නැහැ. එනසම් පෙන්ුණාට වார்த்தාවට දාන්නේ ඒ දෙකෙන්ම භාවනාවට අරියාදු කරගන්න. ඒ නිසා පුළුවන් තරම් අරමුණ ඉදිරිපත් වෙච්ච වෙලාවේ අරමුණේ සියලු විස්තර ගන්න බලන්න. ඒක පුළුවන් තරම් භාවනා අරමුණට දාන්න බලන්න. ඒ දක්නාසුලුව භාවනා වාඩි වෙන්න සම්පූර්ණ වෙනස් වෙනවා භාවනා. එතකොට හරියට ඉල්ලයක් ඇතුව යන කෙනෙක් වගේ සූදානමක් ඇතුව යන කෙනෙක් ඒක නිසා අරමුණේ විස්තර සොයා ගන්නාසුලුව වාඩි වෙන්න ලැබෙන තොරතුරු පුළුවන් තරම් හරියටම පිළිවෙලට වාර්තා කරන්න. එතකොට ලොකු පිම්මක් ඉස්සරහට ගන්න පුළුවන් වෙනවා. ප්‍රශ්නය අවසරයි අපගේ ගරුතර ස්වාමීන් වහන්ස ආනාපාන සතිය දියුණු කරගෙන යද්දී අප තුල තිබෙන පංච ඉන්ද්‍රියයන්ගේ තිබෙන ආසාව, තෘෂ්ණාව, ක්‍රෝධය, මදය මේ හැම දෙයක්ම වන්නේ ආනාපාන සතියෙන්ද තවද සිතට තරහ එන ගතිය පවතිනවා. පෙර කල කෙනෙකුගේ දුකක් අහද්දී දකිද්දීත් මට බොහෝ විට දුක දැනුණ නමුත් එය මේ වන විට කොපමණ දුක් කඳුළු කතා ඇසුවත් දුටුවත් හැඬීමක් නැති වී ගොස් හැම දෙයක්ම ඉවසා ගැනීමේ කාරණාවක් වී තිබේ. මෙම භාවනාවට මා පිවිසියාට පසු හිතද හුඟ වේලාවක් සමාධිගත වෙන අතර ඒ සමාධියේම සුවය විඳිනවා. සතුටින් මෙය හරිද වැරදිද යන්න මට පහදා දෙනමෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට බුදුබව ලැබේවා. මේකේ තියෙනවා ඉතින් අසුද්ධ කරන්න ගොඩාක් මේ භාවනා කරනකොට අරමුණ විස්තර කරන්නේ නැතුව මේ අරමුණ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන මද මාන ඊර්ෂ්‍යා නැති වෙන්නේ කොහොමද කියලා විස්තර අහන්න ගියා. එහෙම නැත්නම් මේ පරණ තරහ යනවා තරහ යන්නේ නැහැ කියන කතා කියන්න ගියත් අරමුණ විස්තර කරන්නේ නැති පාඩුව මොනකින්වත් අඩු කරන්න බෑ. ඒක විස්තර වෙන්නේ නැත්නම් මට කිසිසේත්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්නත් බෑ. ඒ නිසා මට අවශ්‍ය කරන්නේ එච්චරයි. මට අනිත්‍යව අතිරේක තොරතුරු වෙනවා සභාවේ වාර්තාවේ අන්තිමට දාන්න මට අවශ්‍ය කරලා තියෙන්නේ අරමුණ වැටෙන්නේ නැහැ. ඒ එහෙම නැතුව මම කොහොමද විස්තර කරන්නේ හෝ දැනගන්නේ මේ පංච පාදානස්කන්ධ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන නැති වෙන හැටි. ඒවයිත ඒව කල්පනා කරන ගැන අර වාර්තාට ඇතුල් කිරීම සහ තොරතුරු නැතිවීම ලකුණු කැපෙන පොටවල් දෙකක් කියලා මට තියෙනවා. ඒ නිසා ඒ අර කොලයක් අපි දීලා තියෙනවා. වර්තාවල් ලියන්න ඉස්සෙල්ලා මෙන්න මෙහෙමයි මේකයි වෙන්න ඕනේ කියලා අන්න ඒක නැවත සැරයක් බලන්න. ඒකෝට බොහෝ ගොඩක් මේක ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා මේක සංස්කරණය කළයි. ඒක කරන්න නැත්නම් අපරාධේ කාලේ නාස්ති වෙනවා. මට වැදගත්ම වෙන්නේ අරමුණ මෙනෙහි කරාද මෙනෙහි කරලා පස්සේ වැටුනේ මොනවද කියන තොරතුරු තමයි මොකක් වැදගත්. මේකේ කිට්ටෝකින්වත් ගිහිල්ලා නැහැ. දේරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ මා භාවනාවට ආදුනිකයෙකි. මා භාවනාවට අවතීර්ණ වූයේ ගමේ පන්සලේ භාවනා වැඩසටහනකිනි. එහිදී සතර කර්මස්ථාන වඩා ආනාපාන සතියෙන් විපස්සනාව වැඩිම පුහුණු වෙමින් සිටියේදී මා මිහිතිරිගල භාවනා වැඩසටහනට යොමු විනි. මෙය සහභාගී වන පළමුවෙනි වැඩසටහනයි. මා භාවනාව කිරීමට පටන්ගෙන දැනට මාස 8ක් පමණ වේ. මේ කාලයේදී මාහට මුහුණ දීමට සිදුවන අපහසුතාවය නම් ආනාපාන සතියේ හුස්ම රැල්ලට සිත යොමු කරන විට හුස්ම රැලි 3-4කට වැඩියෙන් සිත එහි රඳවාගත නොහැකි වීමයි. මෙහිදී මාගේ සිත නොයේ කරමුණු ඔස්සේ විසිරී යයි. උදාහරණ දෛනික කටයුතු කළ යුතු කරුණු මා කළ යුතු කරුණු ඉදිරියේදී කරන්න තිබෙන කටයුතු සමහර විටක කිසිදු දිනයක නොදකපු පුජ්‍යලයන් රූපවාහිනී තිරයක් බලනවාක් මෙන් පෙනීමට පටන් ගන්නවා. මෙහිදී මා කිසිදු අරමුණක ගැටීමට හෝ ඇලීමට සිද්ධට ඉඩ නොදේ. නමුත් විශාල කලකිරීමක් සිතට පැමිණේ. එහෙත් කෙසේ හෝ වීරය වඩා නැවත සිත හුස්ම යොමු කරන යොමු කළද පෙර දෙයම සිදුවේ. මෙසේ පැයක පමණ භාවනාවේදී මිනිත්තු 30කට පමණ වැඩියෙන් මේ සටනේ යෙදෙමි. හුස්ම සිත ඇති විට එය නාසයි නාසා නාසාග්‍රිකාවේ ඇතුළු පැත්තේ ගැටෙන බව දැනේ. මෙසේ භාවනා කරන විට සමහරක් අවස්ථාවලදී සිත විසිරීම එකවර දකින ආලෝකයකින් නවතී. එවිට සිතට අරමුණු විසිරී යන සිතිවිලි පැමිණීම නවතින බව දැනේ. මෙම ආලෝකයට S2 ළඟ සිට මෙම ආලෝකය S2 ළඟ සිට ඉවතට ඇදී යයි. සමහර විටක විචිත්‍ර වේ. මේ මොහොතේදී හුස්ම රැල්ල ඉතාමත් සිහින්ව දැනෙන නොදැනෙන තත්වයක ඇත. එවිට එය නාසිකාග්‍රයයට වඩා උඩුකය ඉහළට පහළට යැවීමසේ දැනේ. මෙය මිනිත්තු 10ක 15කට වඩා අත්විඳ නැත. ගරු ස්වාමීන් වහන්සේ කරුණාවෙන් මාහට මා අත්දකිනා දේ ගැන පහදා උපදෙස් දෙනසේක්වා ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේ ලියුමෙත් පළවෙනි 150ම කපලා දාලා අරමුණ මුදුන්පත් වෙච්චලා ඉඳලා ලියපු ටික ලිව්වනම් ඒක සාකච්ඡාට ගැලපෙනවා. ඊට කලින් කියනවා කිසිසේත්ම භාවනාවට අදාළ නැහැ. ආදාය කියලා හිතනවා වැරදි කියලා හිතා ගන්න. ඊට පස්සේ කියනවා මේ ආස්වාද ප්‍රසවාස වැටහෙන වෙලාවක නාසය ඇතුල් පැත්තේ විද්‍යේ දැනෙන ගතියක් තියෙන කියලා ඒක ඒවට තමයි මට හොඳට කන යන්නේ. එහෙම නැත්නම් අනිකෝයි තියෙන විස්තර නිකන් ඉතිහාසෙ භූගෝලෙ විතරයි. අන්න එහෙම දැනෙනකොට බලන්න ඒ දැනෙන ඇතුල් පිටියේ වදින දැනිල්ලේ මේ ඇතුල් වෙන හුස්ම මේ පිට වෙන හුස්ම කියලා වෙන් කරලා දැනගන්න පුළුවන්ද කියලා. ඔකට ගොඩක් හුස්ම ඕනේ නැහැ. මේ පේන හුස්ම දෙක තුන හොඳටම ඇති. එතකොට මේ ආස්වාසය මේ ප්‍රස්වාසය නෙවෙයි කියලා ඔය දැනෙන ස්පර්ශය තුලින් අල්ලන්න පුළුවන්ද? ඉතින් ප්‍රස්වාසයට අනුව මේක ආස්වාසය නෙවෙයි ප්‍රස්වාසය කියලා වෙනසල්ලන්න පුළුවන්ද කියලා ඒක විස්තර කරලා බලන්න. ඉතින් බලනකොට වැඩ දෙකක් වෙනවා. එකක් ඔය විනාඩි හුස්ම රටි දෙක තුනකට පමණක් සීමා වෙච්ච එක ඔయిత වැඩි වේලාවක් ඉන්න පුළුවන් වෙයි. එතකොට එක හුස්ම ගැටලකින් හම්බ වෙන තොරතුරු ප්‍රමාණය දැනෙන තොරතුරු ප්‍රමාණය අපතින තොරතුරු ප්‍රමාණය වැඩි වෙයි. ඒ ටික වැඩි කිරීම විතරම යෝගාවචර කරන්න පුළුවන් වෙන්නේ. රූප පේනක නතර කරන්නත් බෑ, හිතවිලි නතර කරන්නත් බෑ. නැත් ඒක නතර කරන වෙනුවට තව එක හුස්මක් දෙකක් තුනක් ආදි වශයෙන් වැඩි වැඩියෙන් හුස්ම හිත යොදන්න යොදන ගමන් අත් දකින්න දේ අත් විඳින දේ වැටහෙන දේ පුළුවන්තර උකහ ගන්න. එතකොට අර අර කරදර බාධා ඇඟට නොදැරිය අයින් වෙනවා. මේ කරදර බාධා වලට ආශ කරන කට්ටිය තමයි ওই දිග රචනා ලියලියා අදාළ නැතිව ලියන්නේ. භාවනාවට කැමති එක්කනවා ලියන්නේ වාක්‍යයි දෙකයි. ඒක භාවනා හරිය පැත්ත ගැන විතරයි කතා කරන්නේ. නිසා මේ රචනයේ තියෙනවා මුලින් වාක්‍ය ගාන අඩු ගානේ මුළු රචනයේ 135ක් කොලේ පිටිම ඉරලා විසි කරන්න ප්‍රශ්නයක් නෑ. පටන් අරගන්න මෙන්න මට ටික වෙලා ගියාට පස්සේ ආනපානෙ මෙන්න මේ පේනවා. ඒක පේන්නේ මෙහෙමයි කියන තැනින් පටන් ගත්තා නම් හරි. මෙන්න මේ විදිහට හැකි සංඥාවෙන් එහෙම නැත්නම් උද්‍යෝගී මනසකින් බලන්න මේ හුස්ම දිහා දැන් තුනක් මට දකින්න පුළුවන් හතරක් පහක් දැක ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? වැඩි විස්තර බලා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒකමයි එකම ඇලවුම් මාර්ගය කියලා බලනකොට මම හිතනවා බොහොම ඉක්මනට ඒ අඩුපාඩු ටික සකස්ලා යයි කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම වම දකුණ ලෙස සිහිය පවත්වා ගනිමින් සක්මන් භාවනාව කළෙමි. රළු සහ සිනිඳු පෘෂ්ඨ හඳුනා ගතිමි. තවද ශරීරයේ බර එක් පාදයක සිට අනෙක් පාදයට මාරුවනන්දම අද්දුටුවෙමි. බර දරා සිටින පාදය අදාළ ප්‍රදේශවල මාංශ පේශි සංකෝචනය කිරීම මගින් බර සමතුලිත කරගන්නා අතර වාරයේ අනෙක් පාදයේ ඉදිරියට ගමන් ගන්නා බව දොටු වෙමි. එක් වරකට පියවර 10ක 15ක පමණ අවධානය පවත්වා ගත හැකි විය. ඇසට පෙනෙන රූප වෙත අවධානය යොමු විය. පරයන්ක භාවනාව දිගින් දිගටම අසාර්ථක වන බව හැඟී යයි. නාසිකාග්‍රයේ හුස්ම දැන හිඳිනා විට ආශ්වාසයට වඩා ප්‍රශ්වාසයේ දිගු බව දුටුවෙමි. වෙනත් අරමුණු කරා සිත ගිය විට ඇතැම් අවස්ථාවල ගිය වහාමද බොහෝ අවස්ථාවල සෑහෙන වෙලා ගිය පසුද ඒ ගැන සිහිය පහළ විය. කම්මැලිකම සහ උදාසීන බවද සිතෙහි පහළ වේ. මෙම තත්වයෙන් මිදීමට මගක් මා කෙරෙහි කරුණාවෙන් වදාරන මෙන් මහත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. තොරතුරු ප්‍රමාණය හොඳයි. මේ කම්මැලිකම නීරසකම එකම අරමුණක් බොහෝ දෙස බලා සිටීම නිසා ඇතිවෙච්ච දෙයක්ද නැත්නම් ශරීර ශක්තිය අඩුකම නිසා ඇතිවෙච්ච කුසීතකමන්ත කියලා හිතා ගන්න බෑ. ඒ මොකද සමහරලාට මූල කර්මස්ථානය අපි ගත්තොත් ආනාපානිය ආනාපානිය නැවත නැවත බල බල හිටියොත් එකම පේන කොටත් ඔය කම්මැලි ගතිය නීරස ගතිය. ඒක භාවනාවෙන් එන එකක්. සමහරලාට ඇඟේ ශක්තිය නැතිකම නිසා ශරීරයේ කුසීතකම නිසා භාවනාවට හිත යන්නේ නැතුවත් යනවා. ඒ දෙක මේකේ විස්තර කරලා නෑ බලන්න සමාලාට අරමුණු බොහෝ වෙලා බලනකොට එන්නත් පුළුවන්. ඒ සඳහා ඉස්සලා කියපු එකමයි මට කියන්න තියෙන්නේ. මේ ටික වෙලාවකට හරි Tamanne පේන අරමුණු පේන වෙලාවක් තියෙනවා. කොහොමඩක්වත් ඒක නැති වෙන්නේ කාටවත්. අන්න ඒ වෙලාවේදී ඒ අරමුණේ ලබා ගන්න පුළුවන් උපරිම තොරතුරු ටික ගන්න පුළුවන් නම් එහෙනම් ওই ওই චෝදනා කරන ප්‍රශ්න ඔක්කොම නැති වෙනවා. එමෙ නැතුව චෝදනා කරන ප්‍රශ්න වලින් ගැලවෙන්න කිසිම ක්‍රමයක් නැහැ. ඒ නිසා අපිට බුදුහාමුදුරෝ දීලා තියෙන රූප කර්මස්ථානේ ගන්න නැත්නම් ආශ්‍රව ප්‍රසවාසයේ ගන්න ඒකේ හිත පුළුවන් පවත්තන්න පවත්තන්න ඒ හිතවිලි වලට එන්න වෙලාවක් නැහැ. ඒකේ හිත පවත්තන්න හොඳ වැඩේ ඒකේ විස්තර වැඩි වැඩියෙන් බලන එකයි ඒකට සාදර වෙන එකයි. එතකොට අනිත්‍යව ඉවත් වීම ධර්මයෙන්ම කරන දෙයක්. අනිත්‍යවත් එක්ක කරලා කරන දෙයක් නෙවෙයි. හුණයි කියලා වෙන්න එපයි කිව්වට හරියන්නේ නැහැ. නිසා අරමුණ තවත් එබිලා බලන්න, සාදරව බලන්න, සමීපව බලන්න, උනන්දුව බලන්න. එතකොට බාධක අඩුවේ අරමුණේ විස්තර වැඩිපුර බලා ගන්න පුළුවන් වෙයි. මේ දීලා තියෙන විස්තර හැටියට බලනකොට ඒක එච්චර අමාරු කෘත්‍යයක් වෙන්න බෑ. උත්සාහ කරලා බලන්න. ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී මා වැඩුවේ ආනාපාන සති භාවනාවයි. හුස්ම ඉහළ පහළ වැටෙන ආකාරය මා පැහැදිලිව දුටුවෙමි. හුස්ම ඉහළ පහළ වැටෙන ආකාරය මා පැහැදිලිව දුටුවේ මිනිත්තු දෙක තුනකට පසුවයි. හුස්ම වාර 10ක් 15ක් නොකඩවාගත් පසු සිත පිට ගියා. වහාම සිතවිල්ලක් සිතවිල්ලක් යයි මෙනෙහි කළා. නැවත මූල මූල කර්මස්ථානයට පැමිණියා. එසේ වරින් වර සිත පිට ගියත් මිනිත්තු 10ක් 15ක් 20ක් පමණ යන විට සිත මූල කර්මස්ථානයෙහි ඒකාග්‍රවනු දැනුනි. ආශ්වාසය ප්‍රශ්වාසයට වඩා බර ස්වභාවයකින් දැනුණ අතර ප්‍රශ්වාසය සැහැල්ලුවත් උණුසුම්වත් දැනුනි. පැය භාගයකින් පමණ පසුව හුස්ම සම්පූර්ණයෙන්ම වාගේ සංසිඳී ඊතා විවේකී බවකින් හුස්ම දෙස බලා සිටිය හැකි වුනි. එවිට ඊතා සියුම්ව ආශ්වාස ප්‍රශ්වාස දෙක දුටිමි. සක්මනේදී දකුණ වම යන අනුපිළිවෙලට පියවර තැබුවෙමි. දකුණු කකුල පොළවට තෙරපෙන විට වම් කකුලේ ඇඟිලි තෙරපෙමින් එසවේ. পায় ඉදිරියට යන විට සැහැල්ලුවකුත් බිම තබන විට බර බවකුත් දැනුනි. කකුල ඔසවන විට වලලු කර දනහිස ආදී හන්දි නැවෙන ආකාරයත් කකුලේ කලවය දක්වා සියුම් වේදනා සහ චලනයන් සිදුවන ආකාරයත් නිරීක්ෂණය කළෙමි. තව දුරටත් උපදේශ පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකෙදි එච්චරම කිව් යුතු විශේෂ දෙයක් නැහැ. යන විදිය හොඳයි. තොරතුරු එන්න පටන් ගන්න තියෙනවා. ඒ තොරතුරු වලට තව සාදර වෙලා ගත්තට පස්සේ මූල කර්මත්තාන්ට හිත පුළුවන් තරම් එකේ වැඩි වේලක් පවත්වන්න පුළුවන් වෙන ක්‍රමයටත් වැඩි තොරතුරු කියව ගන්න පුළුවන් වෙන ක්‍රමයටත් අරමුණ ඇසුරු කරන්න. සක්මන් පරියන්කේ දෙකටම මේ වගේ පොදු උපදේශයක් විතරයි දෙන්න තියෙන්නේ. යන විදිය හොඳයි කියලා කියතයි. පරයන්ක භාවනාව කරගෙන යාමේදී පිටපෙදෙසට ආධාරකයක් නොමැති වුවහොත් වේදනාවක් දැනේ. එය භාවනාව දියුණු කිරීමේදී ඇතිවන බාධකයක් බව පෙනී යයි. පරයන්ක භාවනාවේදී පෙර සිත් තත්වයට වඩා වැඩි කාලයක් සිත රඳවා ගැනීමේ හැකියාවක් ලැබී ඇත. හොඳයි ඒක තවදුරටත් තියෙන ගමන් අරමුණේ විස්තර ලැබිච්ච වෙලාවේදී පුළුවන් තරම් දැකගෙන වார்த்தාවට ඇතුල් කරන්න උත්සාහ කරනවා. ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාව වඩන විට මුලින් සුවපත් වේවායයි සිතමින් හුස්ම ඉහළ පහළ දැමීම වඩා පහසු බව වැටහි. ඒ අනුව දිගටම භාවනා කරගෙන යෑම භාවනාවේ දියුණුවට බාධාවක් වේද සුවපත් වේවා. ඉතින් ඒක කරලා බලන්න සතිය වැඩිම සඳහා උදව් වෙනවා නම් එච්චරයි කරන්න තියෙන්නේ. ඒ නිසා කොයි උපක්‍රමයකින් කරුවත් තමන්ට වැඩි වේලාවක් කරමුණුත් එක්ක ඉන්න පුළුවන් සතිය වෙන්න ගතියක් තියෙනවනම් උත්සාහ කරලා බලන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට සක්මන් භාවනාවේදී සිත සෑහෙන තරමක තරමකට තැන්පත් වේ. සිත පිට අරමුණකට ගියද මට එය වහා දැනේ. එනම් මා කළ පරණ දාන පින්කම්ද මතක් වේ. සක්මන් භාවනා නොකරන අවස්ථාවලදීද එනම් සාමාන්‍යයෙන් ඇවිදින විටදීද මට වම දකුණ යනුවෙන් පාදයන් තියන්න සිටේ. මම ඒ අවස්ථාවලදීද එසේ සිතමි. නමුත් පරයන්ක භාවනාවේදී මට සිහිය එක දිගට පවත්වාගෙන යාමට අපොහසත් වෙමි. හුස්ම රැලි 5-6කට වඩා එක දිගට පවත්වාගත නොහැක. සිතට පරණ මතකයන්ද අනාගත සැලසුම්ද සිහිවේ. නමුත් මට සිහිය ආනාපාන සතියෙන් පිටව ඇති බව වැටහුණු ගමන් නැවත භාවනාවට සතිය පිහිටුවන්නෙමි. එනමුත් ආනාපාන සති භාවනාවට මට සෑහෙන මම සෑහෙන වීරයක් ගන්නෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා ධර්ම අවබෝධය ලැබේවා. මේක එච්චරම දුර් අපහසු ප්‍රශ්නයක් නෙවෙයි. මෙහෙම ආනාපාන දැනට පහක් කරන්න පුළුවන් කියලා දන්නවනම් මෙනෙහි කිරීම කරන්න මෙනෙහි කරන ගමන් ගණන් කරන්න. හිතවිලි වලින් තොරව යන ආශ්වාස ප්‍රශ්වාසිනකොට ඇතුල් වෙනවා පිට වෙනවා එකයි ඊටසේ ඇතුල් වෙනවා පිට වෙනවා දෙකයි කියලා ගණන් කරන ක්‍රමේ 8 දක්වා යන්න ආයකට එන්න ආය 8 දක්වා යන්න දැන් පහක් පුළුවන්නේ 6 කිට්ටු කරනකොට දැනගන්න දැන් හිත පිට යන තියෙන අවස්ථාව වැඩි ඒ නිසා මම කොහොම හරි තව එකක් 6 වෙනි ආනපානේ මේ මාළේටම අමුණ ගන්නවා කියලා 7 8 මොන විදිහට අටේ වේව දෙකක් ගණන් කරලා බලන්න ගණන් කරලා බලනකොට හිතුවිලි ප්‍රශ්න නැති වෙනවා. නිසා මේකට මෙනෙහි කිරීම නැතිකම නිසා මේ ප්‍රශ්නේ අවිල්ල තියෙන්නේ. මෙනෙහි කිරීමක් කරන ගමන් ගණන් කිරීමක් කරා. කරනකොට තමයි තේරෙයි. එතකොට හරියටම වැඩේටම මූණ දීලා යන නිසා ප්‍රශ්න විසඳෙනවා නැතුව මෙතන ප්‍රධාන ප්‍රශ්නයක් නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ ධර්මදේශනාවේදී සඳහන් කළ සතියේ බල මහිමය Power of Mindfulness යන පොතද සක්මන් භාවනාව හා ආනාපාන සති භාවනාව යන පොත් දෙකද ආධුනික අප වෙත ලබා දෙන මෙන් ඉතා කාරුණික ලෙස ඉල්ලා සිටිමි. පෙරුවන් සරණයි. ඉල්ලීමක් කරන්න එතකොට රිට්‍රීට් ඕගනයිස් කරන කෙනාට පුළුවන් ඔෆිස් එක බලන්න සමහර තියෙනවනම් ඒක ඉච්චර ප්‍රශ්නක් වෙන්නේ power of mindfulness කරන පොත තමයි නමුත් ඒක ඉස්සර පරිවර්තනය කරලා තනේ CA බලමයි මේ දැන් මේ ළඟදී පරිවර්තන කරලා තියෙන්නේ සතිමත් භවයේ බලය කියලා. ඉතින් මම ඇතින් කියුණේ වෙලාවේ සීයේ බලමයි මේ කියලා තමයි. පූජනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී විනාඩි 15කින් පමණ සිත යටි කයටගත් විට ටික වේලාවක් දෙපය පොළවට ගැටෙන හඬද එක් පාදයක් පුළුන් රොදක් උඩ තබන ලෙසද අනෙක් පාදය වේදනා දෙන ආකාරයේද දැනේ. තවද වැලි සමග පාද දෙකම ගැටෙන ආකාරයේද විටෙක දැනේ. විනාඩි 35ක් 40ක් ගිය පසු දනහිස් දෙකෙන් පහළට ඉතා ගැඹුරු වේදනාවක් දී පාද දෙක නොනැමෙන බව හැඟේ. එවිට වැලි මළුවේ পায় ඇදගෙන යන තරමට වේදනාව දැනේ. එවිට ඔසවනවා, තබනවා යන අරමුණින් පිටවි වාඩි වීමට සිත් වේ. නමුත් පරයන්කයට වඩා සක්මනට කැමැති බැවින් දීර්ඝ කාලයක් සක්මන් කරන්නට මාර්ගය පහදන සේක්වා. මේකම තමයි එකම ක්‍රමයේ වේදනා වේදනා හිතපු නැති විදිහට වේදනාව ආවට ඒක හරහා ඒතික කරගෙන කරන යනකොට මේ වේදනාව එන්නෙම සනීප වෙන්නම තමයි. ඒතකොට ගිහලා ඉඳගන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ. මේ වේදනාව තියෙද්දිම දැනෙද්දිම කයට වද දෙන්නේ නැතුව පුළුවන් තරම් සක්මණේමයි දෙන්නේ. එතකොට ඔය කකුල් වලට ඕනේ කරන මූලික ශක්තිය සක්මණේමයි ලැබෙන්නේ. ඒ නිසා ඕක මේ ලෙඩක් නෙවෙයි. ඔය වෙන්න හදන ලෙඩ සුව වෙන මාර්ගයක්. ඒ නිසා හොඳට මේ වේදනා දකිමින්ම ඇඟට වද දෙන මට්ටමේ නෙවෙයි සක්මනම දිගට කරන්න. කරනකොට උත්තරේ ඔතනමයි තියෙන්නේ. ඒක මේ කම්මැලියන්ට නම් ඔයක උත්තරයක් වෙන්නේ නැහැ. සනීපෙන්න ඕනේ කරාට නම් උත්තරේ තියෙන්නේ සක්මනේම තමයි. ඊට පස්සේ ඉඳ ගන්න ඉන්නකොටත් ගොඩක් වෙලා ඉඳගෙන ඉන්න පුළුවන් හොඳට මේ විදිහට සක්මනට හිත ගියොත් නිසා මේ වෙන දක්කලා තියෙන තොරතුරු හැටියට බලනකොට එච්චර වැඩි වැඩක් කරන්න දෙයක් ඕක දිගට කරගෙන යන එක විතරයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම හුස්ම ගැනීම සහ පිට කිරීම මෙනෙහි කිරි මෙනෙහි කළෙමි. හුස්ම ගැනීමේදී ඇතිවෙනවා හුස්ම පිට කිරීමේදී නැතිවෙනවා ලෙස ඇතිවීම හා නැතිවීම දකිමින් ආශ්වාස ප්‍රාශ්වාස කර භාවනා කිරීමට මම හුරු වී සිටිමි. එවිට ඊතා කෙටි කාලයකදී ආශ්වාස ප්‍රාශ්වාස නොදැනී සිත දෙස බලා සිටීමට හැකිවේ. එහිදී මුලින් කළු පැහැති ගුලි වැනි දේ පෙනුනද පසුව සුදු රතු ආදී බල්බ් වැනි බෝල ආකාරයෙන් දිස්වේ. එවිට මගේ තිරුර තිබෙන බවටවත් නොදැනෙන තරමට ශරීරය සැහැල්ලු වී යයි. නමුත් විනාඩි 35ක් හෝ 40ක් වැනි කාලයක් මෙලෙස සිත රඳවාගෙන සිටියද නැවත වහා සිත වෙනස් වේ. ශාරීරික අපහසුතා දැනෙන විට එය මෙනෙහි කරමින් රැඳී සිටින්නට වීරිය ගැනීමට සිත සකස් වන්නේම නැත. නැවත අතුණින් නැගී සිටීමට සිටේ. මේ తত্ত্বය යටතේ මාහට එක දිගට වැඩි වේලාවක් සිත තැන්පත් කළ නොහැකිය. මා සිත සංසුන් වූවායයි සිතා සිටියාට මේ తත්වය නිසා එසේ නොවේදයි තේරුම් ගත නොහැක. දිගු වේලාවක් චිත්ත ඒකාග්‍රතාවයේ රඳවා ගැනීමට මා කුමක් කළ යුතුදයි කාරුණිකව පහදා දෙනු මැනවි. අවසාන වාක්‍ය නම් වගේ කියන්න අපට බෑ. මොකද අපේ මේ තියෙන්නේ චිත්ත ඒකාග්‍රතාවය ලබා දීමේ භාවනා වැඩමුළුවක් නෙවෙයි. අපි කරන්න හදන සතිය. නිසා චිත්ත ඒකාග්‍රතාවය පිළිබඳ වගවීමක් හෝ ඒක පිළිබඳව පශ්චාත්තාවයක් භාවනා වැඩමුළු වශයෙන් නම් මට පිළිගන්න බෑ. නමුත් ඊට කලින් ලියලා තියෙනවා දිහා බලනකොට මේ ආශ්වාස ප්‍රශ්වාසයේ මේ හට ඇති වෙනව නැති වෙනව වශයෙන් මෙනෙහි කරන්න පටන් අරගත්තේ මේ වගේ විනාඩි 15ක් 20 30කටවත් වැඩි ඉන්න බැරි කෙනෙක් වශයෙන් වැරදි වැඩක් කියලා මට හිතෙනවා. එනිසා ආනාපානේ ආනාපාන වශයෙන් මෙනෙහි කරන්නේ ඒකට මේ අනවශ්‍ය තාක්ෂණික වචන දැමිල්ලෙන් වෙන්නේ මූල ධර්ම ඉස්සර කරන්න හදනවා අර අත්දැකීම නැතුව. ඇතිවීම නැතිවීම නෙමෙයි අපි ආනාපාන කියන ආනාපානි කියලා. එද මේ ආසර් ප්‍රසවාස කියලා. ඉතින් මේ වෙන්න නමක් මේකට දාගන්න යන්නේකෙම තේරෙනවා අර මේ අමුතු වෙස් යන වේශයක් ගන්න හදනවා. ඉතින් ඒක කරන්න යන්න එපා. සාමාන්‍ය වැටහෙන දේ මේ වේදනාව වැටෙනවා නම් වේදනාව වලක් තියෙන්නේ ඔය ඇති වෙන නැති වෙන එකමයි. ඉතින් ඒව ඔක්කොම සතියට අහු වෙලා තියෙනවා. ඒ නිසා මේ සමාධියක අපේක්ෂාවත් අර මූලධර්ම පිළිබඳව කෑදරකම දෙකම එකයි මට හිතෙන්නේ. ඒ දෙකම අයින් කරලා ආනාපානෙට හිත දාලා බලාගෙන ඉන්න තුරුතුරු පුළුවන් තරම් ගන්න ආනාපානී ආස්වාස කරන රුක් මොනවද වැටෙන්නේ ප්‍රසවාස කරන මොනවද වැටෙන්නේ කියලා. එතකොට එන ඕනම අරමුණකට සාදර වෙන්න මේක එන්න ඕනේ මේක නොඑන්න ඕනේ කියලා තෝරන්නේ නැතුව එන්නේ මේ අඩුපාඩු දෙක සකස් කරන්න පුළුවන් වේවි කියලා මම දන්නේ නැහැ. පුළුවන් නම් භවනායේ හරි පාරට වැටෙනවා බොහොම ඉක්මනට කියලා මට විශ්වාසයක් තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම උදරයේ පිම්බීම නිරීක්ෂණය කෙලිමි. එය පිම්බීමයයි මෙනෙහි කෙලිමි. උදරයේ පිම්බීම තෙරපීමක් විදියට තේරුම් ගත්ෙමි. උදරයේ හැකිලීම නිරීක්ෂණය කෙලිමි. විනාඩි 10ක් පමණ උදරයේ හැකිලීම නිරීක්ෂණය කරන විට කරන අතරම එය නොදැනී ගියේය. එවිට සිත බාහිරයට දුවයි. සැලසුම් කල්පනාවේ තීන්දුව තීරණ ගැන සිතට එයි. මේක අර වාර්තා කිරීම පිටිමද දීපු වාර්තාව නැතු කොප කිරීමක් වශයෙන් තමයි මට පේන්නේ. කම්කම් වාර්තා කිරීම පිටිමද දීපු කොලේ ඒකම කොලයක් කැල්ලක් කියලා ආයෙ මට දීලා තියෙනවා. ඒ නිසා ඒක දීලා තියෙන ඒකාපහොලියන්න නෙවෙයි. පුළුවන් තරම් ඒ නිදර්ශන තියලා තියෙන හැබෑ හැබෑ බව හැබෑව Tamanට වැටෙන දේ වැටෙන කාරණා එකතු කරේ නැත්තම් කුලියට කරු කරලා තියනවා ලියලා තියන එක හරි එනමුත් මේ අලුතේ මොකක්වත් හම්බෙලා නැහැ ඒ නිසා ආස්වාස් ප්‍රසවාස බලනකොට ලැබිච්ච තොරතුරු පේන තොරතුරු අත්දකින්න තොරතුරු තව තවත් ඇතුල් කරනවා නම් මේ සැකිල්ලට එහෙනම් ප්‍රයත්නේ සාර්ථකයි කියලා කියනවා. පූජනීය ස්වාමීන් වහන්සේ මා පරයන්ක භාවනාවේදී විනාඩි 30ක් 35ක් ගත වූ පසු සිත බාහිර අරමුණු වලින් මිදුනි. නමුත් නිදිමත බවකින් යුතු වුවත් උදරය දෙසින් ආශ්වාසය ප්‍රශ්වාසය මෙනෙහි වෙමින් පැවතුනි. ඉන් ටික වේලාවකින් සිතට තනකින් බිය සහගත බවක් දැනි නිදිමත බව පලා ගොස් ඉතා තද රතු පැහැ මලක් වැනි දෙයක් දුතිමි. එය මොහොතකින් පලා ගියේය. මම ඇසහැර බැලුවෙමි. නමුත් පරයන්ක භාවනාවේ පැය ගත වී නොතිබුණි. මෙවැනි තැන්වලදී භාවනාවෙන් මිදෙන්නේ නැතිව දීර්ඝව ඉන්නට මඟ පෙන්වා දෙන ලෙස වැඳ නමස්කාර කොට ඉල්ලා සිටිමි. මටත් ඊයේ සිට වැඳ නමස්කාර කරලා මොකද්ද මූල කර්මස්ථානේ කියලාවත් ලියන්නකෝ. මේ අනම් මනන් හරියයි බල්ලයි කතාවල් ඉරියා දැඟලුවාට මගේ මූල කර්මත්තානේ මේකයි මෙනෙහි කිරුවේ මේමයි වැටුනේ මේකයි කියන තින කන දිගා දික් කරගෙන මං ආගෙන ඉන්නවා මොකක්වත් නැහැ. ඉතින් කරුණා කරලා ඔය ඔච්චර දුරද කියන වැඩක් මේකේ නෑ. මම මේ ඉඳගෙන කරන්නේ මේ භාවනා කියලාවත් අඩුවානේ ලියන්නේ. ඒකත් නැතුව මේ මේ දුරදිගේ යන්න පටන් අරගත්තට පස්සේ මට පේනවා අර මූලික දේ එක්කෝ කමඨාන මූලික කමඨාන අහලා නැහැ නැත්නම් මේ කමඨාන සුද්ධ කරනකොට වார்த்தාව ඉදිරිපත් කිරීම පිළිබඳ තියෙන කොළේ පාවිච්චි කරලා නැහැ. ඒ නිසා කර්මාවෙන් මම මතක් කරනවා ඒ ඒ ලියලා තියෙන ක්‍රමයට ලියනවනම් අපිට සාකච්ඡාවට ගන්න පුළුවන් නැත්නම් නොකිය කියන්න නොකිය ඉන්න බෑ කාලේ නාස්ති කිරීමක් කෙරේ. ඔය කරන කෙනාගේත් කාලේ නාස්ති වෙනවා. මේ මගේත් කාලේ නාස්ති නිසා කරුණා කරලා දැන් හෙට විතර වෙනකොටවත් අඩු ගානේ ආයෙ මූලික කර්මතාන අහගන්න. ඊට පස්සේ ආයෙත් මේ මේක ලියන්නේ කොහොමද කියන එක කොලේ බලන්න. එතකොට නම් මම හිතනවා පාරට දාගන්න පුළුවන්. මේ ස්ථිරහානියක් වෙලා තියෙනවා කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඒ මුල් ටික හදාගත්තේ නැතුව ওই ආහන ප්‍රශ්නට උත්තර දෙන්න අමාරුයි. ගරුතර ස්වාමීන් වහන්ස අද දිනයේ පරයන්ක භාවනාවේ යෙදී සිටියේදී හුස්ම රැල්ල නාසිකාග්‍රයේදී අතුකර ගැනීමට මට ඉමහත් වෙහෙසක් දරන්නට සිදුවිය. අවසානයේදී මම නාසිකා අග්‍රය අතහැර දමා උදරයේ පිම්බීම හැකිලිම දෙසට මනස යොමු කරන ලදී. පුදුමයකට මෙන් ඉතා ඉක්මනින් මගේ මනස සතිමත් විය. ඒ අනුව නැවත නාසිකාග්‍රය වෙත මනස යොමු කළෙමි. එවිට හුස්ම රැල්ල වැටීම මට හසු කරගත හැකි විය. උදරයේ පිම්බීම හැකිලිම දෙස බැලීම නාසිකාග්‍රය දෙස බැලීමට වඩා පහසු යයි මට සිතුනි. මගේ ආතුන් ආධුනික බවට ක්ෂමා කරමින් මේ පිළිබඳ පහදා දෙන්නේ නම් මැනවි. තෙරුවන් සරණයි. මේක පටලවෙන්නේ නැති වෙන්නේ කියනවා කිසියම් දෙයක් නැතුව ඉඳගෙන ඉන්න දෙයට හිත දාගෙන ඉන්න. එතකොට මතුවෙන දේ බලන්න. අර්ග පිටිපස්සේ එලවන්නත් එපා මේක නොලබුණයි කියන්න යන්නත් එපා. පෙන්නන දේ විස්තර කරන්න දන්නවනම් ඔය කවදාකවත් ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. ඔය නොපෙන්න දෙයක් පිටිපස්සේ අඹාගෙන යනවා. ඒක තමයි කාම ලෝකේ කියන්නේ. ඕක තමයි ආර්ථික ලෝකේ කියලා කියන්නේ. ඕක තමයි දේශපාලන ලෝකේ කියන්නේ. අරමුණක් ඇති කරගෙන ඒක පිටිපස්සේ අඹාගෙන යනවා. භාවනාවේදී විශේෂම විපස්සනාවේදී ඉඳගෙන ඉන්න අරමුණ දෙනවා. ඊට කියන මොනවද තියෙන්නේ කියලා පෙන්වන්නේ. තියෙන දේ ලියන්න. තියෙන දේ කියන්න. අර්ග පෙනුන්නේ මේක පේනවා. ඒ ආඩපාලියක් මොකක්වත් මේකෙන්නේ නැහැ. එනවයි කියලා කියන්නේ පැහැදිලිවම මේ මූලික උපදේශ පිළිබඳ හෝ සත්‍ය පිළිබඳ පටලවා ගැනීමලා තියෙනවා. ඒක නිසා මේ හරිය තැනක් ගැනත් කතා කරනවා හොඳයි. එහෙම තියෙනවා නම් හොඳයි කරගෙන යන්න. නමුත් මේක නෙවෙයි භාවනාව කියන්නේ මොනවාකත් අභාගන යන්න එපා. මොනවා අභාගන ගියත් ඒක ඔය කාම ලෝකයේ ස්වභාවය තමයි. පේන්නේ මොනවද කියලා කියන්නේ දැනෙන්නේ මොනවද කියලා කියන්නේ. වැටෙන්නේ මොනවද කියලා කියන්නේ. එතකොට ඒකෙන් භාවනාවේ ගොනු වල ආරම්භන කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගරුතර ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව මූල කර්මස්ථාන කරගෙන ආශ්වාස ප්‍රාශ්වාස කෙරෙහි සිත අරමුණු කළෙමි. එහිදී නාසය ප්‍රමුඛ කොට ගතිමි. එහිදී ආශ්වාස කිරීමේදී නාසයට සිසිල් බවක් හා ප්‍රශ්වාස කිරීමේදී උණුසුම් බවක් දැනෙන බව අත්විඳෙමි. තවද ආශ්වාසයේදී ශරීරය සැහැල්ලු වන බවද දැනුනි. මෙසේ ආශ්වාස ප්‍රාශ්වාස 10ක් පමණ මෙනෙහි කරන විට කළපසු සිතට වෙනත් බාහිර සිතිවිලි එන්නට පටන් ගත්තේය. එවිට මම සිත පිට යනවා යනුවෙන් මෙනෙහි කළෙමි. ඒ අවස්ථාවේදී නැවතත් සිත ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි අරමුණු වේ. ඉන්පසු මගේ වම් කකුල හිරිවැටුණ බවක් දැනුනි. මම වේදනා ලෙස මෙනෙහි කළෙමි. ක්‍රමයෙන් හිරිවැටීම තුනී වී ඉවත්ව ගියේය. ත්වන් සරණයි. ඔය තව ඉස්සරහට යනකොට හිතවිලි තියෙද්දි හුස්ම ගන්නවා වේදනා තියෙද්දි හුස්ම ගන්නවා ඒක ඕන කෙනෙකුට මූලධර්මයෙන් හිතා ගන්න පුළුවන් නිසා බලන්න මේ තියෙන වේදනාව ගැන මෙනෙහි කරන වෙලාව වේදනාව තියේදී හුස්මත් පැත්තක හරි තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. හිතවිලි වලට යට වෙලා තිබුණත් ඉඩ තියෙනවා නම් හිතවිලි ආස්සේ ආනපනේ බලන්න යන්න. ওই විදිහට ආනපනේ වඩ වඩා ඇසුරු කරනකොට අරව නිකම්ම පිංජිලා නාස්තිලා යන්න පටන් ගන්නවා ආනපනේ ඇසුරු වැඩි වෙනවා. ඒ නිසා ඔය යන්නේකටම මේ වාදා කරදර අතුරු මේ අරමුණු ආවත් ඒ හරහා මූල කර්මස්ථානයේ බැලීමේ යාන්ත්‍රණය මම මේ අඳුරලා දෙන්න උත්සාහ කරලා බලන්න. ගරුතර ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී පාදයන් වම දකුණ ලෙස දකිමින් මූල කර්මස්ථානයේ තුල සිත රඳවා ගනිමින් පෙර අවස්ථාවේදීට වඩා පුහුණු කළ හැකි විය. දින ආරම්භයේදී එම භාවනාව තුල සිත බාහිර අරමුණු වෙත ගමන් කරන විට ඒ බව දකිමින් ඒ පිළිබඳ සිහිය පවත්වා නැවත මූල කර්මස්ථානයේ වෙත එළඹෙමි. තවදුරටත් භාවනාව තුල යෙදෙන විට සිත මූල කර්මස්ථානයෙන් බැහැරට යාමට උත්සාහ දරනවායයි බාහිර අරමුණක් එළඹීමට ප්‍රථම හිසට සියුම් තද ගතියක් මෙන් දැනීම තුලින් පෙන්වා දෙන්නාක් මෙන් දැනුනි. එම අවස්ථාවන්හිදී පෙර දින දීමෙන් විලුඹෙහි සිට ඉදිරියට පාදය පොළවේ ස්පර්ශවන අවස්ථාව එම ක්‍රියාවලියෙහි රූපය මෙනෙහි කිරීමට සිතට පුහුණු කළෙමි. හැරීම අවස්ථා තුලදීද වම දකුණ ලෙස නිරීක්ෂණය කරමින් ඒ ඔස්සේ සක්මන් භාවනාව තුල නිරත වීමි. පරයන්ක භාවනාව තුලදී මූල කර්මස්ථානයේ තුල හිඳමින් ආස්වාස ප්‍රාස්වාස බැලීමේදී හුස්ම රැල්ල ආයාස කරන බවක් හැඟුණි. එහිදී දීර්ඝ හුස්ම වෙතට එළඹෙන බව වැටහිනි. කෙටි හුස්ම වෙත මනස යොමු කරවීම තුළ එම తත්වය මඟහරවා ගැනීමට උත්සාහ කළෙමි. එමගින් පෙර වූ ආයාසකර తත්වය මඟහරවා ගනිමින් මූල කර්මස්ථානයේ තුල මිනිත්තු 35ක් පමණ සිත පිහිටුවා ගත හැකි විය. තෙරුවන් සරණයි. මේකෙත් අවසාන කිට්ටුවේ තියෙනවා. ඒක එක දේවල් මඟහරවන්න උත්සාහ කරනවා. භාවනාවේ කිසිම දෙයක් වෙත පැමිණෙන කිසිම දෙයක් මඟ අරවන්න. ඒකක් එහෙම රණ්ඩුවක් භායෝගාවචර නෑ මේ මේ මූල කර්මත්තන දෙන්න බව නම් හැබෑව. එතකොට එන ඕනම දෙයක් අපිට ධර්ම දූතෙක් වලක්කොත් වෙන්නේ අවබෝධේ නැති වෙනවා. ඒ නිසා මොනම දෙයක්වත් වලක්වන්න යන්න එපා. පැමිණිච්ච දේ මෙහෙමයි වැටුනේ මෙහෙමයි මෙනෙහි කරේ මෙහෙමයි කියන එක වාර්තා කරන එක විතරයි කරන්න තියෙන්නේ. තිසරණ සරණයි අපගේ ගරුතර ස්වාමීන් වහන්ස මම දැනට ආනාපාන සතිය වඩාගෙන පෙරමග මනස් අරමුණෙහි රැඳී සිටිද්දී ගතෙහි ඇතුළත දැනෙන වේදනා සංඥා සංස්කාර විඥානයේ බලමින් සිටියේදී ඒ හැම දෙයක්ම හටගෙන පැවතිලා නැතුව යනවා මේ ධර්මතාවයේ කෙලෙස වඩා වර්ධනය කළ යුතුයද මෙය මට පහදා දෙන මෙන් ඊටාම කරුණාවෙන් දයාවෙන් අනුකම්පාවෙන් යුතුව ඉල්ලා සිටිමි ඔබ වහන්සේට බුදු බව ලැබේවා. මේ ආනාපානයේ පිටිබඳ විස්තර ඉදිරිපත් වෙනවා නම් වඩ වඩාත් ඉදිරිපත් වෙනවා නම් ওই ප්‍රශ්නට උත්තරය එතනයි තියෙන්නේ. ඒක තේරුණාට පස්සේ තමයි ওই අනිකුත් ස්කන්ධ පිළිබඳව හොයාගන්න පුළුවන්. ඒ නිසා ආනාපානයේ පිළිබඳ ඉදිරිපත් විස්තර දැක්කන ආස්වාද ප්‍රසවාසී ඊට පස්සේ ආස්වාසේ මුලැමැද වතින් බලන්න මුලාග වශයෙන් බලන්න. ඊට පස්සේ තවත් හොඳට බලන්න පුළුවන් නම් මුලමදාග වශයෙන් බලන්න. එතකොට ආනාපානයේ විපරිණාමය දකින්න දකින්න ඊට ටික වැටෙනවා. නමුත් ඒ පිළිබඳව කිසිම දැනීමක් තිබිලා නැහැ. මට පේන්නේ මේ ලියුම ලියනකොට උනන්දුවක් තිබිලත් නැහැ. ඒ වෙනුවට අනිකුත් මේ ස්කන්ධ ධර්ම පිළිබඳව හොයන්න හදනවයි කියලා කියන්නේ අමුවඹ කණ්ඩාය හදන්නේ. gedi ඉදෙන් ඉස්සෙල්ලා කඩලා කණ්ඩායම්. ඉතින් ඒකකොට රසයක් විඳින්න බෑ. ඒ නිසා භාවනාවේදී කායානුපස්සනාවට මුල් තැන දීලා යන්න. එතකොට අනිත් ඒවා ලස්සනට සිද්ධ අවසාන ප්‍රශ්නය අවසරයි ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී වම දකුණ මෙනෙහි කිරීමේදී ටික වේලාවක් ගිය පසු වම තබා දකුණ මෙනෙහි කිරීමට අපහසු වනු ඇත. ඉබේ දකුණු කකුල තබන බවක් හැඟේ. විනාඩි 30ක් පමණ සක්මන් කර පරයන්කයට වාඩි වූ පසු හුස්ම රැල්ල නාසය අග වදිනවාද දැනේ. පිටවනවාද දැනේ. නාසයේ වමෙන් ආ හුස්ම රැල්ල නාසයේ දකුණෙන් පිටවනවා දැනේ. නාසයේ හුස්ම රැල්ල නොදැනී ගොස් උදරයේ පිම්බීම හැකිලිම දැනේ. සමහර අවස්ථාවල නාසය අග හුස්ම රැල්ල ඇතුළු වෙනවා පිටවෙනවා දැනේ. සමහර අවස්ථාවල වෙනත් අරමුණු ඇවිත් හුස්ම රැල්ලේ සතිය පැවැත්විය නොහැක. පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තමන් ළඟ විනාරුණ වෙහිලා හිත පිට ගියයි කියලා දන්නවනම් ඒ කියන්නේ ලොකු දැනුමක් තිබිලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් අල්ලන්න පුළුවන් තැනක් නෙවෙයි. නමුත් ඒකත් තේරලා තියෙනවනම් උදට සතිය තිබිලා තියෙන එක ප්‍රශ්නයක් නෑ. නමුත් අර හම්බ වෙච්ච වෙලාවේදී මූල කර්මස්ථානයේ විස්තර බැලීමට වැඩි උනන්දුවක් අරගෙන නැහැ. ඒ නිසා තමයි ඔය තාමත් ඔය වටේ තියෙන ඕල්මන් කරන්නේ. ඒ ඕල්මන් අඩු කරගන්න ඕන නම් මූල කර්මස්ථානට හිත ගිය වෙලාවේ හැකිතාක් ඒකේ අංග ප්‍රත්‍යංග බලලා විස්තර ඉදිරිපත් කරුවොත් තව ඉස්සරහට යන්න හොඳට ඉඩක් තියෙනවා මේ ලියලා තියෙන විස්තර වල හැටියට. ඒ නිසා මම අර අරමුණ මෙනෙහි කිරීම කරන්න මෙනෙහි කරලා වැටහෙන දේ ලියන එක වාර්තා කරන්න. එතකොට කරනකොට තමන්නම තේරෙයි වෙනස. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ ප්‍රමාණයි. අපි පැයකට පොඩ්ඩක් වැඩි වෙලා අරගෙන තිනවා. ඒ නිසා අපි මෙතෙන් පටන් කාලය ගන්න බලාපොරොත්තු වෙනවා සක්මන් භාවනාවකට. එතකොට අපි තුන වෙනතෙක් සක්මන් භාවනා කරලා තුනට සාමූහික භාවනාවකට මෙතෙන් රැස් වෙනවා. ඒ මතක් කිරීමත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ නිමාව මෙතනින් සටහන් කරනවා සම්බන්ධ වෙච්ච ශිරු දිනාටම තෙරුවන් සරණයි.